දැනට විශ්වවිද්‍යාල පද්ධතියට අපි වාර්ෂිකව ශිෂ්‍යයන් 25000 කට ඉවත් කරගන්නවා. මේ සංඛ්‍යාව තවත් 2000 සහ 2500 තර සංඛ්‍යාවකින් වැඩි වෙනවා. අත වශයෙන්ම මේ තාක්ෂණ විෂය ධාරාව සඳහා ප්‍රමුඛ විශ්වවිද්‍යාල පහම දැන්ටමත් කටයුතු ආරම්භ කරලා තියෙනවා ශිෂ්‍යයන් බඳවා ගන්න. මේ මේ මේ තුලින් අපි බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, එතකොට ජීව තාක්ෂණය, ඒ වගේම පරිගණක තාක්ෂණය මේ වගේ අංශ ක්ෂේත්‍රවල විශේෂිත නව උපාධි පාඨමාලා ඇති කරලා ඒ පාඨමාලා සඳහා මේ සිසුන් සහෝදරයන් බඳවා ගන්න. ඉතින් අපි හිතනවා 2016 වර්ෂයේ අවසන් වෙන්නට ප්‍රථම අනිවාර්යම මේ සිසුන් අට විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වෙන්න අවස්ථාව සහ වරම් ලැබෙයි.